සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානය උතුම්. අන්න ඒ නිසාමයි සියස අපි මනුෂ්‍යත්වයේ ගරුත්වය පෙරදැරිව සුපුරුදු වේලාවට සුපුරුදු සෙනෙහසින් සුපුරුදු ලෙන්ගතුකමින් ඔබගේ නිවසට ගොඩවදින්නේ ඔබ අප කාගේත් ප්‍රිය වැඩසටහන ගුරු වදන් සිසු මුවින් සුසරවන සුගත පද විවරණ වැඩසටහනත් රැගෙනයි. අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරනු ලැබූ ධර්ම ග්‍රන්ථ අතරින් ධර්ම විනිශ්චය කියන දහම් ග්‍රන්ථය පිළිබඳව තමයි අපි මේ වන විට දහම් සාකච්ඡාවක් සිදු කරමින් පවතින්නේ. ධර්ම විනිශ්චයට ධර්ම ග්‍රන්ථයේ අදාළවන මාතෘකාවට සහ ඒ මාතෘකාවන් සමග මේ සමාජයේ පවතිනා වූ විවිධ වපසරියන් පිළිබඳව අපගේ දේශකයන් වහන්සේ අපිට ඉතාමත් කාරුණිකව ඉතාමත් හරවත්ව ධර්මකාරණා පැහැදිලි කරමින් පවතිනවා. ඉතින් වෙනදා වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ ආරාධනාව පිළිගෙන සියස මැදිරි සංකීර්ණ පරිශ්‍රයේට අපගේ දේශකයන් වහන්සේ අදත් වැඩමවා වදාරා සිටිනවා. අපි වැඩසටහන ආරම්භ වීමට ප්‍රථම උන්වහන්සේ පාද නමස්කාර පූර්වක පිළිගෙන සිටිමු. නම කියන්නට අවසරයි අතිපූජනීය ආචාර්ය පූජ්‍ය කුකුල්පනී සුදස්සි ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. පහුගිය වැඩසටහන් මාලාව තුළදීම අපි මේ ධර්ම විනිශ්චය කියන ධර්ම ග්‍රන්ථය ඔබ වහන්සේ අපිට ඉතාමත් සරලාකාරයෙන් පැහැදිලි කරලා දුන්නා. අපේ ස්වාමින්වහන්සේ පහුගිය වැඩසටහනකදී අපි සාකච්ඡා කරා මේ සත්‍යය උපදීමට බලපාන කර්ම විදිහට මේ ditta ධම්ම වේදනීය කර්ම උපපාච්ච වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම සහ මේ ජීවිතයේ ගත කිරීමට අවශ්‍ය කරන ප්‍රවෘත්ති විපාක ආදී පිළිබඳව ඔබ වහන්සේ අපිට ඉතාමත් මනවින් පැහැදිලි කරලා දුන්නා. අවසරයි අපේ ස්වාමින් වහන්සේ. සත්වයා ඉපදීමට කර්මය බලපානවා වගේම සත්වයා මරණය සිද්ධ වීමට අනිවාර්යෙන් කර්මය බලපානවාද? අපි එතනින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සුගත පද විවරණ වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් ආරම්භයේදීම ඉදිරිපත් කළේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. ධර්ම විනිශ්චය ධර්ම ග්‍රන්ථයේ 65 වෙනි ධම් ගැටලුව හැටියට මේ කාරණය මහානායක හඳුරෝ සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි මෙහිදී තේරුම් ගන්නට ඕන මේ සංස්කාර ධර්ම සංස්කාර කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්ම. එතකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්ම වලට හටගන්න යම්කිසි හේතු ප්‍රත්‍යයන් අවශ්‍ය වෙනවා. එහෙමයි. නමුත් ඒවා නිරුද්ධ වෙන්න 아무තු හේතු ප්‍රත්‍යක් අවශ්‍යතාවයක් නැහැ. එහෙමයි. මොකද ඒ සංස්කාර ධර්මයන්ගේ බිඳියාම කියන එක ස්වභාවයෙන්ම ඒ ඒ සංස්කාරයට ආවේනික වූ ගති ලක්ෂණයක් නිසා අවශේෂ හේතුප්‍රත්‍යක් නැතුවම හටගත්තා වූ හේතුප්‍රත්‍යන්ගේ අභාවයෙන් මේ සංස්කාරය බිඳී යනවා. එහෙමයි. නමුත් දැන් මෙතන අපි මේ කතා කරන්නේ අරවින්ද මහත්මයා මේ අහන්නේ ඒ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවිකව සිද්ධ වෙන බිඳියාමට වෙනස්ව ඒ සංස්කාර ධර්ම පරම්පරාවෙහි බිඳියාම ගැනයි. දැන් අපි මරණය කියලා හඳුන්වන්නේ එන්නේ. එහෙමයි. ශනික මරණය කියලා හඳුන්වනෝ ශනයක් ශනයක් පාසා සංස්කාර ධර්මයන් හටගත් හටගත් තනම බිඳීම. එතකොට නාම රූප ධර්මයන් මේ විදිහට හටගත් සැනකින්ම බිඳෙන්නට වෙන කවර ධර්මයකවත් බලපෑමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ නාම රූප ධර්ම අඛණ්ඩව ප්‍රවාහයක් හැටියට પરම්පරාවක් හැටියට පැවතීම තමයි ජීවත් වීම කියලා කියන්නේ. එතකොට අන්නේ ජීවත් වීම නිමා වෙන්නට මොකක්ද බලපාන්න කියන එක තමයි මෙතනදී අපි විමසා බැලිය යුත්තේ. එතනදී බුදුරජාණන් වහන්සේ කාරණා හතරක් දක්වනවා සතරාකාරයකින් මේ සංස්කාර ධර්මයන්ගේ පාරම්පරික එහෙම නැත්නම් પરම්පරාවක් හැටියට සිද්ධ වෙන පැවැත්ම නිමා වෙන්නට පුළුවන් කරුණු හතරක් හේතු කොට. ඒ කරුණු හතර තථාගතයන් වහන්සේ දක්වන්නේ ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේදක කියන වචනවල. එහෙමයි. ඒතර ආයුක්ඛය කියලා කියන්නේ දැන් කෙනෙකුගේ ජීවිතයේ නාම රූප ධර්ම නාම ධර්ම සහ රූප ධර්ම කියන්නේ කය සහ සිත. එහෙමයි. එතකොට ඒ කයට තියෙනවා යම්කිසි නිශ්චිත කාල පරිච්ඡේදයක් අනුක්‍රමයෙන් වැඩිලා තරුණ වයසටපත් වෙලා මැදිවියටපත් වෙලා ටිකෙන් ටික ශ්‍රය වෙලා වැය වෙලා දි รา පත් වෙලා අවසාන වෙන්නට ගත වෙන කාලය. එහෙම. ඒ ගත වෙන කාලය තමයි ආයු කාලය. එහෙම. ඉතින් ඒක දැන් විශේෂයෙන් මිනිස්සෙන්ගේ ගත්තහම අවශේෂ ඕපපාතික සත්වයින්ට තියෙන නිශ්චිත කාල පරිච්ඡේදය. දැන් දිව්‍ය ලෝකේ චාතුර්මහා රාජිකේ මේ පමණයි ආයුෂ. එහෙමයි. තාවතින්සේ මෙපමණයි, නිරය මෙපමණයි කියලා ඒ ඕපපාතික ආත්මවල නිශ්චිත කාලයක් දක්වලා තියෙනවා. හැබැයි මනුස්ස ආත්ම භාවයේ එහෙම නිශ්චිත කාලයක් නැහැ. කලින් කලට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වැඩි වෙනවා. එහෙම. ඇතම් කාලයක අවුරුදු අසංඛ්‍ය දක්වා ආයුෂ වර්ධනය. ඇතම් කාලයක අනුක්‍රමයෙන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිලා අවුරුදු 10 දක්වා පරිහානියටපත් වෙනවා. එහෙම. එතකොට එහෙමනම් මේ ආයුෂයි කියන එක තීරණය වෙන්නේ ඒ ඒ කාල පරිච්ඡේදයේ සත්වයින් උපදිනකොට මව්පියන්ගෙන් උරුම වෙන ප්‍රවේණී උරුමයන් ඒ කියන්නේ වර්තමානයේ හඳුන්වන්නේ ඥාන කියලා. එහෙමයි. එතකොට ඒ ප්‍රවේණී උරුමයන්ගේ ශක්තිය කොච්චරද? ඊළඟට ගන්න ආහාර පාන, ඉරියව් පැවැත්වීම. ඊළඟට ඒ කාල පරිච්ඡේදය තුල මේ පාරිසරික ස්වභාවය කියන්නේ ඍතු ගුණ මේ ආදී විවිධ සාධක හේතු කොටගෙන ඒ ඒ පුද්ගලයා ඉපදිලා අනුක්‍රමයෙන් වර්ධනය වෙලා දි รา පත් වෙලා අවසාන වෙන්න කොතෙක් කාලයක් ගත වෙනවද කියන එක තීරණය. එහෙම. මේක තව සරලව අපි උදාහරණයකින් ගත්තොත් අපි හිතමු මෙහෙම. දැන් V වර්ග තියෙනවනේ 3 මස් V, 4 මස් V, 6 මස් V ආදී වශයෙන්. මම හිතන්නේ පෙර දිනකත් අපි මේ උපමාව සිහිපත් කළා. එහෙමයි. එතකොට තුම්මස් වී වැපුරුවොත් ඒ මාස 3 ඇතුළත ගොයම් පැලේ හැදිලා පීදිලා කරල් පැහිලා අස්වැන්න කපලා ගෙට ගන්න පුළුවන් මට්ටම එනවා මාස 3ක් ඇතුළත. එහෙම. හයමස් වී වැපුරුහම එතකොට අර ක්‍රියාවලිය එකම ක්‍රියාවලිය වෙන්නේ. පැලේ හැදිලා පීදිලා කරල් පැහිලා අස්වැන්න කපලා ගෙට ගන්න මට්ටමට එන්න මාස 6ක් ගත වෙනවා. එහෙම. 6 මාස. එහෙම. අතර එකම ක්‍රියාවලියට එක වී ඇටයකට මාස 3යි ගත වෙන්නේ අනිත් වී ඇටයට මාස 6ක් ගත වෙනවා. ඒ අනුව තමයි තුන් මාස වී 6 මාස වී කියලා වර්ග කරලා තියෙන්නේ. අන්න ඒ වගේ මිනිස්සෙක් උපදුනහම ඒ උපන්න තැන ඉඳලා අනුක්‍රමයෙන් දරුවෙක් තරුණයෙක් හැටියට වැඩිලා වැඩිහිටියෙක් බවට පත් වෙලා ඊට පස්සේ වර්ධනයේ උපරිම අවස්ථාවට ගියාට පස්සේ එතනින් එහාට වැඩෙන්නේ ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික පරිහානියටපත් වෙනවා. එහෙමයි. එහෙම පරිහානියටපත් වෙලා වෘද්ධ වෙලා දුබල වෙලා ඒ පුද්ගලයාගේ ජීවිතය අවසාන වෙන තැනට එනකොට ඒ තනත්තාගේ ජීවිතය පිළිබඳ එක චක්‍රයක් සම්පූර්ණයි. එතකොට අන්නේ එක් චක්‍රයක් සම්පූර්ණ ගත වෙන්න කාලය තමයි මේ ආයු කාලයයි කියලා කියන්නේ. එහෙම. ඉතින් ඒක අර විවිධ සාධකත් එක්කලා කලින් කලට මිනිස්සුන්ගේ ඒ ආයු කාලය උස් පහත් වෙනවා. අර ඕපපාතික ආත්ම භවවල යම්කිසි නිශ්චිත ආයු කාලයක් තියෙන්නට පුළුවන් ඒ සත්වයාගේ කර්ම ශක්තිය හෝ එහෙම නැත්නම් ඒ උපදින ආත්ම භාවයට ඒ ලෝකයට අදාළ ආයු කාලය. එහෙම. විශේෂයෙන් ඒ නිසා තමයි දිව්‍ය ලෝකවල එක එක දිව්‍ය ලෝකවල එක එක විදිහට ආයු කාලය දක්වන්නේ. මිනිස්සුන්ගේ ආයු කාලය අර විදිහට උස් පහත් වෙනවා. ඉතින් මේ වර්තමාන කාලේ සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසුන්ගේ ආයු කාලය ගණනය කරලා තියෙන්නේ අවුරුදු 70ක් 72ක් පමණ. එතකොට මෙන්න මේ කය පවත්වාගෙන යා හැකි කාල පරිච්ඡේදය ආයු කාලයයි කියලා හඳුන්වනවා ඒ ආයු කාලය නිමවටපත් වුණොත් ඒ තනත්තාට කොයිතරම් ශක්තිමත් කර්මයකින් ඉපදිලා හිටියා වුණත් එතනින් එහාට ඒ තනත්තාට දිවි පවත්වන්න පුළුවන්කම නැහැ එහෙමයි දැන් ඒ සම්බන්ධව මහානායක හඳුරු මේ ප්‍රශ්නය විසඳන තැනදී පැහැදිලි කරනවා සම්මා සම්බුදුරු හැම කෙනෙක්ම පහළ වෙන්නේ මෛත්‍රී පූර්වාංගම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල්සිත. එහෙම. ප්‍රබලම කුසල්සිත. එහෙම. එතකොට ඒ හැම බෝසත්වරයෙකුටම අවුරුදු අසංඛ්‍යක් ජීවත් වෙන්නට ඒ කර්මය ශක්තිමත්. එහෙම. හැබැයි සමහර බුදවරු අවුරුදු 80000ක් විතර ජීවත් වෙලා තියෙනවා. අපේ ගෞතම බුදුහාරෝ අවුරුදු 80යි. එහෙමයි. එතකොට අසංඛ්‍යක් ආයුෂ ජීවත් වෙන්නට පුළුවන් කර්මයට අවුරුදු 80යි ජීවිතේ නඩත්තු කරන්න පුළුවන් උනේ මොකද්ද හේතුව? අර කය එතනින් එහාට නඩත්තු කරන්න බෑ. එහෙමයි. කය දුර්වල එතකොට ඒ ඒක තමයි ආයු කාලය. එතකොට උත්පත්ති ලැබූ කර්ම ශක්තිය ප්‍රබලයි නමුත් ආශ අඩුයි. එහෙමයි. ඉතින් ඒ විදිහට අවශේෂ පුද්ගලයින්ගෙත් ආයුෂ අවසන් වුණොත් කර්මය කොච්චර ප්‍රබල වුණත් එතනින් එහාට ජීවිතේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට දෙවැනි සාධකයේ තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කර්මය අවසන් වීමෙන් මරණයටපත් වෙනවා. ඒ කියන්නේ උපදින්නට හේතු වෙච්ච ප්‍රතිසන්දියට අපි මීට පෙර කතා කළානේ කර්මයේ විපාක දෙවිධයකින් ලැබෙනවා කියලා ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. එහෙමයි. ඒතර ප්‍රතිසන්දි විපාකයේ සඳහා යම් කර්මයක්ද බලපාන්නේ අන්නේ කර්මයේහි ශක්තිය වැඩි නම් දිගු කලක් ජීවත් වෙන්නට පුළුවන් සමහර කෙනෙක් ඊටාම අඩු එහෙම නැත්නම් දුර්වල කර්ම ශක්තියකින් ප්‍රතිසන්දිය ලබනවා. එහෙම වුණහම කයේ ආශ තව තිබුණා වුණත් දිවි පවත්වන්නට කර්මයේ සහයෝගය නැතුව. එහෙම. එතකොට දැන් ප්‍රතිසන්දිසිත නැවත නැවත ක්‍රියාත්මක වීම තුලනේ ඒක භවාංගසිත හැටියට මනෝද්වාරයේ හැටියට මේ සත්වයාගේ භවය තීරණය වෙන්නේ. එහෙමයි. දැන් අපි අර මුලින් කිව්වනේ නාම රූප ධර්ම ඇති වුණොත් තනම නිරුද්ධ වෙනවා. එහෙමයි. එතකොට ඒක පරම්පරාවක් හැටියට තමයි පවතින්නේ. ඒතර චිත්ත පරම්පරාව කොතෙක් කාලයක් පවතිනවද කියන එක තීරණය වෙන්නේ අර ප්‍රතිසන්දිසිතට බලපාන කර්ම වේගයත් එක්ක. එහෙමයි. ඒතර ඒ කර්ම වේගයෙන් නිමාවටපත් වුණොත් තවදුරටත් ඒ තනත්තාගේ අර භවාංග චිත්ත පරම්පරාව ඉදිරියට පවත්වන්නට බැරි වෙනවා. එතකොට ඒ ඒ ආපු ධාමය නිමාවටපත් වෙනවා. ඒ ඒ ධාමයේ නිමාවටපත් වීම තමයි චුතිසිත ඇති වෙනවා සත්‍ය අභාවයට යනවා කියලා කියන්නේ. එතකොට දැන් කය නඩත්තු කරගෙන යන්නට තව යම් ශක්තියක් තිබුණා වුණාට කර්ම ශක්තිය නිවනන් එතනින් අවසන් ඒ මරණය තමයි කම්මක්ඛය මරණයයි කියලා හඳුන්වන්නේ. කර්මය අවසන්ලා මරණයටපත් වෙනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි කලාතුරකින් යෙදෙන්නේ ওই දෙකම එකවර නිම වීම. ආයසත් අවසන් වෙනවා කර්ම ශක්තියත් අවසන් වෙනවා. ඊළඟට හතරවෙනි ක්‍රමය තමයි බොහොම සංකීර්ණ. ඒ කියන්නේ දැන් ඒ හතරවෙනි කාරණය නිසා තමයි මෙහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඒ කියන්නේ හතරවෙනි කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආයසත් තියෙනවා කර්මයක් තියෙනවා යම්කිසි උපච්ඡේදක කාරණයක් මතුවෙනවා. උපච්ඡේදක කියලා කියන්නේ ඒ ආයුෂයි කර්මය තිබියදීම ජීවිතය අහෝසි කරන්නට හේතු වෙන සාධකයක්. එහෙමයි. එතකොට ඒ සාධකය කර්මය තමයි ප්‍රබල සාධකය. තවත් සාධක බොහොමයක් දක්වලා තියෙනවා. ඉතින් අන්න ඒ ටික ගැන තමයි අපි විශේෂයෙන් මෙහිදී කතා කරන්නත් ස්වභාවිකව පුද්ගලයාගේ මරණය සිද්ධ වෙනවා නම් ආයුෂ අවසන් වෙලා කර්මය අවසන් වෙලා හෝ ඒ දෙකම අවසන් වෙලා ඒ දෙකම තිබියදී පුද්ගලයා මරණයටපත් වෙනවා නම් ඒපත් වෙන්නේ යම්කිසි අකල් මරණයක්. අර මුල් අවස්ථා දෙක කාල මරණ කියලා හඳුන්වනවා. ආශ්‍ර ගෙවිලා මරණයටපත් වෙනවා නම් කර්මය ගෙවිලා මරණයටපත් වෙනවා නම් ඒ දෙකම ගෙවිලා මරණයටපත් වෙනවා. ඒ අවස්ථා තුනම හඳුන්වන්නේ කාල මරණ. ඒ කියන්නේ සුදුසු කල්හි මරණයටපත්. උපච්ඡේදක හේතුවකින් මරණයටපත් වෙනවා නම් අකාල මරණ. ඒ කියන්නේ අකාලේ මරුණා. කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඒ කාරණේ මහානායක හඳුරු මෙහිදී තාම දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා අකාල මරණයට හේතු ඊතා බොහෝය. උපඝාතක කර්මයද අකාල මරණයට හේතු වේ. ගුණවතුන්ට අපරාධ කිරීම වශයෙන් වර්තමාන භවයේ කරන ඇතැම් බලවත් අකුසල කර්ම හා අතීත භවවලදී කළ ඇතැම් ප්‍රාණඝාත ආදී අකුසල කර්මද අකාල මරණයට හේතු වේ. එතකොට මහානායක හඳුන මේකදී පැහැදිලි කරන්නේ ඒ අකල් මරණ වලට ගොඩක් හේතු තියෙනවා. ඒකෙන් එකක් තමයි උපඝාතක කර්ම. එහෙමයි. ඒතර උපඝාතක කර්මය කිව්වහම ඒක ditta ධම්ම වේදනීය වශයෙන්ම මේ ජීවිතේ කරගත්තු කර්මයක් මතුවලා කෙනෙකුගේ ජීවිතය අහෝසි වෙන්නත් පුළුවන්. ඊළඟට පෙර භවයක කරන ලද උපපජ්ජ වේදනීය හෝ අපරාපරිය වේදනීය කර්මයක් ඉස්මතු වෙලා උපඝාතක වශයෙන් ජීවිතේ අවසන් කරන්නත් පුළුවන්. එහෙමයි. උන්වහන්සේ උදාහරණ හැටියට දක්වනවා කකුසඳ බුදුන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රාවකයනට දූසී නම් මාරයා නොඑක් කරදර කළේය. දිනක් ඔහු ළමයෙකුට ආවේශ වී කකුසඳ බුදුන් වහන්සේ හා පිඬුසිඟා වැඩියා වූ විදුර නම් ශ්‍රාවකයන් වහන්සේට ගලකින් ගසා උන්වහන්සේගේ හිස තුවාල කළේය. උන්වහන්සේ ලේ ගලන්නා වූ හිසින්ම කකුසඳ බුදුන් වහන්සේ අනුව වැඩිසේක. එකල්හි කකුසඳ බුදුන් වහන්සේ මේ දූසී මාර තෙමේ පමණ ඉක්මවන්නේ යයි හැරි බලා වදාළසේක. එකෙනෙහිම දූසී මාර මැරි මහා නරකයේහි උපන්නේ. ඔහුගේ අකාල මරණය ඌයේ රහතන් වහන්සේට අපරාධ කිරීම වූ අකුසල කර්ම. එතකොට දැන් රහතන් වහන්සේට ගලෙන් ගැහුවා කියන එක ඔහු ඒ ජීවිතේ කරගත්තු කර්මය. එහෙමයි. එතකොට අපි මේත ඉහෙතදී කතා කළා අපි සිද්ධ කරගන්නා වූ කර්මයක විපාක අවස්ථා තුනක් තියෙනවා. ditta dhamma vedaniya අවස්ථාව, upapajja vedaniya අවස්ථාව සහ parapari vedaniya අවස්ථාව. එහෙම. ditta dhamma vedaniya කියලා කියන්නේ මේ ජීවිතේ විපාක දෙන එකම කර්මයේ මේ ජීවිතේ විපාක දෙන කොටස. එහෙම. ඒක අපි කියවනේ අර ජවන්සිත හතෙන් පළමු ජවන්සිතේ ශක්තිය තමයි මේ ජීවිතේ විපාක දෙන්නේ. එහෙම. يعني හතෙන් එකක කොටසක්. ඊළඟට උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දෙන්නේ අවසාන සිත. තවත් හතෙන් එක කොටසක්. ඊළඟට අපරාපරිවේදනීය වශයෙන් හතෙන් පහක කොටසක් දීර්ඝ සංසාරේ විපාක දෙන්නට අවස්ථාව සැලසෙනවා. එහෙම. එතකොට දැන් ওই ditthadhamma වේදනීය වශයෙන් මේ ජීවිතේම ප්‍රකට විපාක ඇති කරන්නේ ඊටාම කලාතුරකින් කර්මයක. කුසල අකුසල් දෙකේම ditthadhamma වේදනීය විපාකේ ප්‍රබල වෙන්නේ ගොඩාක් බලවත් කර්මවල පමණයි. දැන් රහතන් වහන්සේ නමකට ඒ විදිහට දැන දැන හිතාමතා හිංසාකාරී අදහසින් අනතුරු කරනවා කියලා කියන්නේ ඒක ඊටාම බරපතල අකුසල කර්මයක්. එතකොට ඒ අකුසල කර්මය තමයි දූෂී මායයට දැන් ඒ Taman උපන්නු ආත්ම භාවයේ ආංශ තව තිබියදී අර රහතන් වහන්සේට හිංසා කිරීමේ කර්ම විපාකය නිසා එවේලේම ආශය අහොසි කරන්න එහෙම ජීවිතේ තොර වෙනවා එහෙම තොර වෙලා නිරේ උපදින්නට හේතු වෙනවා එතකොට ඒ ditta ධම්ම වේදනීය විපාකයක් උපඝාතක කර්මයක් හැටියට මතුණු අවස්ථාව එහෙමයි ඊළඟට මහානායක හර තවත් ඒ වගේ උදාහරණ කිහිපයක් දක්වනවා පිරිස් මැද බුදුරජාණන් වහන්සේට බොරු චෝදනාවක් කිරීමේ පාපෙන් චින්චමානවිකාව අකාලේ මැරි අවීචි මහා නරකයේ උපන්නාය. මහා ප්‍රතාප රජුට අකාලේ මැරි අවීචි මහා නරකයේ ඉපදීමට මහා බෝධිසත්ව ධර්මපාල කුමාරයන්ට අපරාධ කිරීමේ පාපය හේතු එතකොට දැන් ඔය අවස්ථා කීපයක්ම දක්වන්නේ ඒ ජීවිතේම කරගත්තු බරපතල කර්මය ශනිකව මතුවලා ජීවිතය අහෝසි කරනවා. දිට්ඨ ධම්ම වේදනීය කර්මය උපඝාතක හේතුවක් හැටියට මතුවෙනවා. එහෙමයි. ඊළඟට අතීත කර්ම කොහොමද උපඝාතක හේතු හැටියට මතුවලා ක්‍රියාත්මක වෙන්නේ කියලා දක්වනවා. උදේන රජුගේ සාමාවති දේවිය ඇතුළු 500ක් ස්ත්‍රීන්ට ගින්නෙන් දැවි අකාලේ මිය යන්නට හේතු වූයේ පෙර જાතියකදී නිරෝධ සමාපත්තියට සංවැදී වැඩහුන් පසේ බුදු කෙනෙකුගේ ශරීරය මත දරදමා ගිනිලෑ පාප කර්මය. මුගලන් මහතෙරුන් වහන්සේට අකාල මරණයට පත්වන්න සිදු වූයේද පෙර જાතියකදී කළ පාප කර්මයක් නිසා. උන්වහන්සේ පෙර જાතියකදී භාර්යාවගේ වචනේ පිළිගෙන මහලු මව්පිය දෙදෙනා වනයේට කැඳවාගෙන ගොස් එහිදී පහර දී මරා දැමුවා. ඒ පාපය විපාක දීම වශයෙන් මොගලන් මහරහතන් වහන්සේට සොරුන්ගෙන් පහර ලැබ අකාලයේ පිරිනිවන් පාන්නට සිදු විය. ශාක්‍යයන් හට විරූඩ බාතින් මරුන්කා විනාශ වන්නට සිදු වූයේ එකතු වී ගංගාවකට විෂ දැමීමේ අකුසල කර්මය. මෙසේ වර්තමාන භවයේ කරන ලද්දා වූද අතීත භවවල කරන ලද්දා වූද අකුසල කර්මයන් සමහර විට අකාල මරණයට හේතු වන බව දත යුතුය. එතකොට දැන් ප්‍රශ්නය ඇහුවේ මරණයටත් කර්මයක් බලපානවද කියන එකනේ. එහෙමයි ප්‍රශ්න. එතකොට ඒකට දිය හැකි සරල උත්තරේ නම් හැම මරණයක්ම කර්මය නිසා සිදු වෙනවා නොවේ. එහෙමයි. ඒතර සමහර මරණයන් සිද්ධ වෙන්නේ ආශ අවසාන වෙලා, කර්මය අවසාන වෙලා සහ ওই දෙකම අවසාන වීමෙන්. එතකොට සමහර මරණ සිද්ධ වෙනවා අකල් මරණ හැටියට. ඒ අකල් මරණ වලට බලපාන සාධක බොහොමයක් අතුරින් එක සාධකයක් වෙන්නේ මේ ජීවිතයේ හෝ පෙර භවයේ හෝ කරන ලද කර්මය මතුවලා ඒ කර්මය පුද්ගලයාගේ ජීවිතයේ අකාලේ මරණයටපත් වෙන්නට හේතුවක් වෙන්නට පුළුවන්. එහෙමයි. එවනම් දැන් අපිට තවත් ඒකෙන් නිගමනයකට එන්නට පුළුවන්. යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ කර්මයේ බලපෑමෙන් අහෝසි වෙනවා නම් ඒක අකල් මරණය. ඒ කියන්නේ කර්මය ඉවර වීමෙන් මරණයටපත් වෙනවා නම් අකල් මරණයක් නෙමෙයි. කර්මය බලපෑම නිසා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා නම් ඒ මරණය අකල් මරණයක් හැටියට තමයි හඳුනා ගන්නට වෙන්නේ. එහෙමයි. ඊළඟට මහානායක හර මෙහි දක්වනවා දැන් අකල් මරණයට හේතු වෙන්නේ කර්මය පමණක් නෙමෙයි තවත් හේතු බලපාන. දැන් මේ ටික ඔය ප්‍රශ්නෙට අදාළම කොටස නෙමෙයි. නමුත් අකල් මරණ කියලා අපි ගත්තාම කර්ම එක සාධකයක් තවත් සාධක බලපානෝ අකල් මරණ. එහෙමයි. jigacchāya pipāsāya ahidattā visenaca aggi udaka sattihi අකාලේ තත්ත මීයති යනුවෙන් සාගින්නය පිපාසාවය සර්පයන් දෂ්ට කිරීමය වස කැවීමය ගින්නට හසු වීමය දියට වැටීමය ආයුධයෙන් තුවාල යන කරුණු සතෙන් සත්වයන් අකාලයේ මැරෙන බව මිලින්ද ප්‍රශ්නයේහි දක්වා තිබේ. එතකොට සාගින්න නිසා මැරෙන්නට පුළුවන්. දැන් අපි සමහර වෙලාවට ඔය සමහර රටවල දකිනවා ආහාර නැතිකම නිසා මිනිස්සු මැරෙන හැටි. එහෙමයි. පිපාසාව. ඊළඟට සර්පයන් දෂ්ට කිරීම, වස කැවීම, ගින්නට හසු දියට වැටීම, ආයුධෙන් තුවාල ඔය කරුණු හත මිලින්ද ප්‍රශ්නෙහි දක්වලා තියෙනවා. ඒතර මිලින්ද ප්‍රශ්නේම තවත් කරුණු 8ක් දක්වලා තියෙනවා. වාත පිත්තේන සෙම්හේන sannipātēnu tūhiච විසමෝපක්කම කම්මේහි අකාලේ තත්ත මීයති යනුවෙන් වාතය කිපීමය පිත කිපීමය සෙම කිපීමය වාතාදීන් දෙකක් හෝ තුනම හෝ එකවර කිපීමය ඍතු විපර්යාසය නොමනා පැවැත්මය උපක්‍රම කිරීමය කර්මය යන මේ කරුණු 8න් සත්‍යයන් අකාලෙහි මැරෙන බවද මිලින්ද ප්‍රශ්නයෙහි දක්වා තිබේ. මේ කරුණු 8න් වාතාදී දොස් කිපීම ප්‍රකටය. වාතාදීන්ගේ කිපීම නොඑක් කරුණෙන් සිදුවේ. කර්මජාබාධ හට ගැනීමේදීද වාතාදීන්ගේ කිපීම වේ. එබැවින් වාතාදිය කිපීමෙන් ආබාධයක් හටගත් කල්හි ඒ කර්මයෙන් හටගත්තාද අනිත් හේතුවකින් හටගත්තාද කියා තේරුම් ගැනීමට දුෂ්කරයි. දැන් මේ මහානායකහර මෙතනදි පැහැදිලි කරන්නේ දැන් මේ අපි කතා කරන ප්‍රශ්නේ සංකීර්ණ පැත්ත. එහෙමයි. ඒ කියන්නේ දැන් ඍජුවම අර විදිහට අර මහා ප්‍රතාප රජුරෝ චින්චමානවිකාව එතකොට දූසී මාරයා ඒ වගේ අයගේ මරණය අපට පෙනෙනවා ඒවා කෙලින්ම කර්මය බලපාලා තමයි මරණයටපත් වෙලා තියෙන්නේ. එහෙමයි. ඊළඟට මොගලන් හාමුදුරන්ට හොරු තැබීම සාමාවතියට ගිනිලෑම ආදිය ගත්තාම පූර්ව කෘත කර්මය එතනට බලපාලා තමයි එයාගේ ජීවිත අහෝසි වෙලා තියෙන්නේ. එහෙමයි. හැබැයි දැන් මේ කියන කාරණා ගත්තාම අපිට විනිශ්චය කරගන්න පහසු නෑ. වාතය කිපීම, පිත කිපීම, සෙම කිපීම, ඒ වයින් කිහිපයක් කිපීම ආදිය ගත්තාම ඒ වාත් පිත් සෙම් කිපීම කර්මය නිසා සිද්ධ වුණාද වෙනත් හේතුවක් නිසා සිද්ධ වුණාද? එතකොට ප්‍රකට වෙන්නේ තුන්දොස් කිපිලා කියලා තමයි ප්‍රකට එහෙමයි. එතකොට ඒ තුන්දොස් කිපීම නිසා එතනත්තා මරණයටපත් වුණා කියන එක පෙනෙනවා. හැබැයි තුන්දොස් කිපුනේ කර්ම ශක්තියත් එක්කද වෙන හේතුවක් නිසාද කියන එක තීරණය කරන්න තරම් පහසු නැහැ. දැන් අවසර අපේ සාමනස දැන් තරුණ කාලයේදී අද සමාජයේ මේ යන සියලු දෙනාටම අපි කියන්නේ අකල් මරණ වෙලා කියලානේ කියලා. එතකොට ඒ අකල් මරණ කියන ඒවා ඍජුව කර්මය බලපාලාද මැරුණේ එහෙම නැත්නම් ඒ කර්මයේ බලපෑමෙන් වාතය කිපුණද, පිත කිපුණද, සෙම කිපුණද, ඒ වගේම වාපිත්සෙම් ඒ තුනම කිපුණද, ඒ දෙකක් කිපුණද එහෙම විනිශ්චය කරන්න පහසු නැහැ. එහෙමයි. ඊළඟට තවත් මහානායක හරු මෙහිදී පැහැදිලි කරනවා ඍතුයයි කියනුයේ තේජෝ ධාතුටය. එය විපර්යාස වන කල්හි එයහා බැඳී පවත්න අනෙක් ධාතු තුනද විපර්යාස වේ. එයින් සත්ත්ව ශරීරවලත් බාහිර ලෝකයේහි නොඑක් දේ සිදුවේ. කෙනෙකුගේ උත්සාහයෙන් තොරව ලෝකයේහි ඇතිවන ගිනි, ගිනි ගැනීම, ජල ගැලීම්, ගිනි කඳු පිපිරීම, භූමි කම්පා, අකුණු ගැසීම්, ගස් කඩා වැටීම් ආදිය ඍතුයෙන් වන උපද්‍රවය. ඒවායින්ද බොහෝ සත්වෝ අකාලෙහි මැරෙති. එතකොට මේ මේ හේතු වල කිව්වා එක හේතුවක් හැටියට මේ ඍතු විපර්යාස. එහෙමයි. එතකොට ඍතු කියලා කියන්නේ උණුසුමට ඒ උණුසුම අඩු වැඩි වීම නිසා ලෝකයේ සිද්ධ වෙන ওই වගේ ස්වභාවික විපත්ති එන්න පුළුවන් ජල ගැලීම් භූමිකම්පා ආදී. එතකොට ඒ බඳු දේ නිසා සත්වෝ සමහරට ලක්ෂ ගණන් එකවර මරණයටපත්. එතකොට ඒගොල්ලන්ගේ කර්මය මතුවීම නිසා නෙමෙයි ඒක සිද්ධ වෙලා. එහෙමයි. අර ඍතු විපර්යාසය නිසා ඒ මොහොතේ ඒ ආයතන සිටි නිසා එයින් අභාවයටපත් වෙනවා. ඒ නිසා ඒ අකල් මරණය කියන එක හැම විටම කර්මය නිසාම සිද්ධ වෙනවා කියලා අපිට නිශ්චය කරන්න පුළුවන් කමක් නැහැ. කර්මය යන එක සාධකයක් විතරයි. එහෙමයි. ඊළඟට පමන ඉක්මවා මත්පැන් පානය කිරීම, නොසුදුසු ආහාර ගැනීම, පමනට වඩා ආහාර ගැනීම, නොසලකිලි ලෙස රියපැදවීම, නොසලකිල්ලෙන් මහමග ගමන් කිරීම, අන්තරාය සහිත තැන්වල නොසලකිලි ලෙස හැසිරීම යනාදීන් වන මරණය නොමනා පැවැත්මෙන් හෙවත් නොනිසි ලෙස හැසිරීමෙන් වන මරණය. එතකොට මේ හේතු 8න් තව එකක් කිව්වා නොමනා පැවැත්ම. ඒ නොමනා පැවැත්ම කියන එක තමයි මහානායක හරමේ විස්තර කරන්නේ මත්පැන් බොන එක, නොසුදුසු ආහාර ගන්න එක, සැලකිල්ලක් නැතුව ක්‍රියා කරන එක. ඒ බඳු කාරණා නිසා ජීවිතය අකාලෙ මිය යන්නට පුළුවන්. එතකොට දැන් මත්පැන් බීලා බීලා කෙනෙක් අකාලේ මැරුණොත් එහෙම අනේ මිනිහාගේ කර්මය කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට කර්ම වෙන එකක් අර මත්පැන් බීලා ජීවිතේ විනාශ කරගත්ත එක වෙනම කාරණා. එහෙමයි. ඊළඟට තමාගේම හෝ රජුන්ගේ සොරුන්ගේ සතුරන්ගේ නපුරු සතුන්ගේ අමනුෂ්‍යයන්ගේ හෝ ක්‍රියාවලින් වන මරණය උපක්‍රමයෙන් වන මරණයෝය බෙල්ලේ වැළලා ගැනීම, දියට පැනීම, දුම්රිය මගට පැනීම, පහර දීම, පිහියෙන් ඇනීම, කඩුවෙන් ගැසීම, වෙඩි තැබීම, බෝම්බ දැමීම, විෂ යෙදීම ආදීන් බොහෝ සත්වෝ පරෝපක්‍රමයෙන් මැරෙති. අමනුෂ්‍යයන්ගේ උපක්‍රම වලින්ද බොහෝ සත්වෝ අකාලේ මැරෙති. එතකොට දැන් මේකේ අර හේතු අටෙන් එක හේතුවක් කිව්වා උපක්‍රම කිරීම. එහෙමයි. ඒතර උපක්‍රම කිරීම සමහරලාට තමන්ගේම උපක්‍රමය වෙන්නත් පුළුවන්. බෙල්ල වැල දා ගන්නවා, ගඟට පනිනවා, මුහුදට පනිනවා, මේ වස බොනවා. එතකොට ඒ ආත්මෝපක්‍රම. ඊළඟට පරෝපක්‍රම වෙන්නත් පුළුවන්. විස දෙනවා, වෙඩි තියනවා, බෝම්බ ගහනවා. එතකොට වෙනත් උපක්‍රම වලින් අනිත් අයව ඝාතනය කරනවා. එතකොට ඒ පරෝපක්‍රම එහෙමයි. ආත්මෝපක්‍රම හෝ පරෝපක්‍රම හේතු කොටගෙන ජීවිතේ අකාලේ විනාශ වෙන්නත් පුළුවන්. එහෙමයි. ඉතින් අනිත් පැත්තෙන් වෙන්න පුළුවන් දැන් මහානායකහරේකටසත් මේක කියනවා කර්මයෙන් අකාල මරණය වීම ඉහත විස්තර කරන ලදී. උපක්‍රමයෙන් වන මරණ වලට සමහර අවස්ථාවලදී කර්මයේද සම්බන්ධ විය හැකියි. එතකොට දැන් අර වාපිත්සෙන් කිපීම අපි මුලින් සිහිපත් කළානේ මහානායකහර මෙතන පැහැදිලි කරනවානේ ඒකත් සමහරට කර්මය නිසා වෙන්නත් පුළුවන්. එහෙමයි. ඒ වගේ දැන් මේ පරෝපක්‍රමය අනුන්ගෙන් ගුටි කාලා වෙඩි කාලා මැරෙන්නට වීම කියන එකටත් සමහරට කර්ම ශක්තිය එතනටත් හේතු වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. උන්වහන්සේ ඒකට උදාහරණ හැටියට දක්වනවා මොගලන් මහතෙරුන් වහන්සේට අකාල මරණය වූයේ සොරුන්ගේ උපක්‍රමයෙන්. එහෙත් අතීත කර්මය නොතිබුණා නම් උන්වහන්සේ සොරුන්ට හසු නොවන්නා. ඔවුන්ට හසු වූයේ අතීත කර්මය නිසා. එබැවින් මොගලන් තෙරුන් වහන්සේගේ අකාල මරණය කර්මයෙන් වන අකාල මරණයට ඇතුළත් වේ. සමහරුන් කරන අපරාධ ගැන කිපුණා වූ దేవතාවුද සමහරට සම්පූර්ණ රටවල් විනාශ කරති. එබඳු අවස්ථාවලදීදී ඉදිරියට ජීවත් වීමට කර්ම ශක්තිය ඇත්තා වූ බොහෝ සත්වෝ අකාලයේ මිය යති. ඍතු විපර්යාස වලින්ද එසේම බොහෝ සත්ව මිය යති. ඍතු විපර්යාසයෙන් හෝ දේවතා කෝපෙන් හෝ යුද්ධයෙන් හෝ පැමිණෙන බලවත් විපත් වැළැක්වීමට ඒවාට හසුවන සත්වයන්ගේ අතීත කර්මය සමත් නොවේ. කර්ම බලය ඍතු විපර්යාස ආදීන් වන මහා විපත්තියට යට වේ. එවඳු විපත් ඇති කල්හි සමහර විට උපායෙහි දක්ෂ පුද්ගලයෝ ඒවයින් මිදෙති. ජීවත් වීමේ කර්ම ශක්තිය ඇත්තා වූද සෙස්සෝ ඒවට හසු වී අකාලෙහි මිය. එහෙමයි. එතකොට ඔය කියන ලද විවිධ හේතු සාධක යම්කිසි කෙනෙකුට දැන් අර මුගලන් හාමුදුරුවන්ගේ මරණය අපට පෙනෙන්නේ බැලූ බැල්මට හොරු තලපු නිසා තමයි උන්වහන්සේට අපවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒතර පරෝපක්‍රමයක්. හැබැයි හොරු තලන්න ඉදිරිපත් වෙන්නේ උන්වහන්සේගේ කර්ම වේගයෙන්. එහෙමයි. එතකොට ඒක කර්ම විපාක. එහෙමයි. එතකොට පරෝපක්‍රමයක් එතන තියෙනවා. ඒ පරෝපක්‍රමයේ හරහා උන්වහන්සේ සතු කර්ම වේගයත් ප්‍රයාත්මක වෙලා තියෙනවා. එතකොට ඒ වගේ සංකීර්ණ අවස්ථා තියෙන්න පුළුවන් කෙනෙකුගේ මරණය සම්බන්ධයෙන්. ඒවා ඉතින් බුදු කෙනෙකු විසින්ම විස්තර කරනවා නම් සාමාන්‍ය කෙනෙකුට පහසු නැහැ. එහෙමයි. ඊළඟට අර විදිහට අර යුද්ධය ඊළඟට ඍතු විපර්යාස තුලින් ඇතිවන විවිධ විකෘතීන් ඊළඟට සමහර වෙලාවට මිනිස්සු කරන වැඩ කටයුතු වලට කුපිත වෙලා දෙවියන් සාප කිරීම දෙවියන්ගේ කෝපයට ලක්වීම ආදී අවස්ථාවල සමහරට සමහර ජන කොට්ටාශයක්ම ගම් දනව් රටවල් එකවර විනාශ වෙලා යන්නට පුළුවන්. එහෙමයි. ඉතින් එහෙම අවස්ථාවලදී ජීවත් වීමේ හැකියාව ඇති ශක්තිය ඇති බොහෝ මිනිස්සු ඒ අතර ඉන්නවා. හැබැයි අර පොදු ව්‍යසනයට ඇතුළත්ව ඒ සියලු දෙනා අභාවයට යන්න පුළුවන්. ඒතර ඒ හැම දෙනාම කර්මයෙන් මැරුණා කියලා එහෙම නියම කරන්න බෑ. එහෙමයි. එතකොට කෙනෙකුගේ මරණය සිදු වෙන ක්‍රම බොහෝ තියෙනවා. ඒ අතර කර්මය කියලා කියන්නේ එක සාධකයක් පමණයි. එහෙමයි. අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙලා ඉක්මනින් නැවතත් දහම් සාකච්ඡාව සමග සම්බන්ධ වෙමු. අපි නැවතත් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව සමග සම්බන්ධ වෙන්නේ අවසරයි අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ අපිට බොහොම පැහැදිලිව විස්තර කරලා දුන්නා මේ කාල මරණ අකාල මරණ සහ මේවාට මේ කර්ම කොයි විදිහටද දායක වෙන්නේ කියලා. දැන් මේ මේ කතාවේදී අපේ ස්වාමීන් වහන්සේ මේ මුගලන් මහරහතන් වහන්සේගේ කතාව අපි ප්‍රකටව කතා කරා. එතනදී ඔබ වහන්සේ අපිට පෙන්වා දුන්නා මුගලන් මහරහතන් වහන්සේට අතීතයේ කළා වූ කර්මයක් හේතු කොටගෙන තමයි මේ සොරුන්ගෙන් පහර කාලා ඒ මරණයට පත්වන්න හේතු උනේ. උන්වහන්සේ එහෙම කර්මයක් නිසා මරණයට හේතු වෙලා ඒ කර්මය නිසා උන්වහන්සේ අපවත් වෙනකොට ඒ කර්මය කරන හොරුන්ටත් කර්මයක් එකතු වෙනවද? ඔව් ඇත්තටම මේ දැන් මේ සසර ගමනේ තියෙන එක් විශේෂ කාරණයක් ඕක. ඒ කියන්නේ කෙනෙක් කළ කර්මය නිසා තවත් අය කර්ම රැස් කර ගැනීම. එහෙමයි. අර එක దేవතාවෙක් ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා ප්‍රජා කියලා ඇතුලෙන් පිටෙන් හැම පැත්තෙම ගැට ගැහිලා කියන. එහෙමයි. එතකොට සත්වෝ කෙලස් වශයෙන් ගැට ගැහෙනවා, පැටලෙනවා. ඒ වගේම කර්ම වශයෙන් උත් හරීම සංකීර්ණ විදිහට ඕනෝන් පටලැවෙනවා. දැන් කුසල විපාකයේ තියෙන්නේ සිදු කරන මොහොතේ තමන්ටත් අනුන්ටත් අර්ථය ගෙන දෙන ගතිය විපාක දෙන අවස්ථාවෙත් Tamanට සහ අනුන්ට අර්ථය යහපත සිදු කරන ගතිය තමයි කුසලයේ. එහෙමයි. අකුසලයේ තියෙන කරන මොහොතේ Tamanටත් අනුන්ටත් අනර්ථය විපාක දෙන මොහොතේ Tamanටත් අනුන්ටත් අනර්ථය. දැන් උදාහරණ හැටියට මොගලන් හාමුදුරන්ගේ සිද්ධියම ගත්තොත් උන්වහන්සේ පෙර භවයේහි භාර්යාවගේ කීම නිසා තමයි අර මව්පියන් අරගෙන ගිහින් කැලේට අරගෙන ගිහින් තලන්නේ. එහෙමයි. දැන් ඒ ඒ ක්‍රියාව කරන අවස්ථාවේ ඒ පුරුෂයාගේ සිත ද්වේෂ මූලිකව දූෂ්‍ය වෙනවා. ඒතකොට තමන් මහා පීඩාවක් විඳින්නේ. ඒ කෝපය, ද්වේෂය, භීතිය ඊළඟට මේක අනිත් අයට අහු වේද සාර්ථකව කරගන්න පුළුවන් වේද බැරි වේද 1000ක් ಜಾති වලින් දැවෙනවනේ නිරන්තරයෙන් එතකොට ඒක කරලා ඉවර වෙන තාක්කල්ම ඊට පස්සෙත් මානසික වශයෙන් ඔහු දැවෙනවා ඔහු පීඩා වෙනවා ඔහුට අනර්ථයක් සිද්ධ එහෙමයි ඊළඟට ඒ ක්‍රියාව නිසා මව්පියන්ට අකාලේ මියන්නට සිද්ධ වෙනවා දැන් ඒතර තමන්ටත් අනර්ථය අනුන්ටත් අනර්ථය ඊට පස්සේ ඒක විපාක දෙනකොට මොගලන් හාමුදුරුවන් තවත් ආත්ම බොහෝ ගානක විපාක දෙන්නේ නැති දැන් මේ අපි මේ දන්නා එක් සිද්ධිය ගත්තාම අවසන් භවයේ හොරු 500ක් ඇවිදින් උන්වහන්සේට තැළුවා. ඒක සැලසුම් කරන්නට තවත් තීර්ථකයෝ 500ක් දෙන සම්බන්ධ වෙලා මේක සැලසුම් කළා කියලා කියනවා. එහෙම. එතකොට දැන් සැලසුම් කරන්න 500යි ඝාතනය කරන්න 500යි 1000ක් දෙනා අවම වශයෙන් ඊට පස්සේ තව මේක අහන දකින ඊට පස්සේ දැන් මහානායක හඳුරු මෙතනදී පැහැදිලි කරනවා කොහොමද මේ සිද්ධිය දැනගත්තට පස්සේ රජ්ජුරුව ඊට පස්සේ අර හොරු ටික පොළවේ වලලලා ඒ කියන්නේ හිස පමණක් උඩට හිටින්න වලලලා ඊට පස්සේ පිදුරු දාලා ගිනි තියලා ඊට පස්සේ නගුලෙන් හානවා. එතකොට ඒ රජ්ජුරුව කරගන්නේ මොන වගේ කර්මයක්ද? ඊට පස්සේ නගුලෙන් හාන මිනිසු කරගන්නේ මොන වගේ කර්මයක්ද? එතකොට මෙහෙම මෙහෙම බැලුවෙන් පස්සේ මේ සමස්තය දැන් මොගලන් හාමුදුරුවන්ට හොරු විසින් තලනකොට උන්වහන්සේටත් හානි. එහෙනම් උන්වහන්සේ ඒක ඒකෙන් කුපිත වෙලා කෙලස් වඩව ගන්න රහතන් වහන්සේ නමක් නිසා. නමුත් රහතන් වහන්සේ නමකගේ ජීවිතය අකාලේ විනාශ වෙන්න හේතුන ඒ අකුසල කර්ම. එහෙමයි. එතකොට උන්වහන්සේට හානි වුණා විතරක් නෙමේ තව 500ක් දෙනා තලලා ආනන්තරේ පාප කර්මයක් කරගත්. එහෙමයි. තව 500ක් දෙනා සැලසුම් කරලා තලන්න පොළඹවලා ආනන්තරේ පාප කර්මයක් කරගත්තා. ඊට පස්සේ අර 500ක් දෙනාට දඬුවම් දෙන්න ගිහිල්ලා අර රජ්ජුරුවෝ තව මහා කර්මයක් කරගත්තා. ඊට පස්සේ ඒ දඬුවම ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තව පිරිසක් මහා කර්මයක් කරගන්න. ඊට පස්සේ ඒ කර්ම විපාක දෙන්න ගියාම අනාගත කාලේ තව ලක්ෂ කෝටි ගණනක් මේ කර්මයට බැඳෙනවා. ඒ කර්ම විපාක දෙන්න කොට ඊළඟ ආත්ම අසංඛ්‍ය ගණනක් මේවත් එක බැඳ. මේ විදිහට ඉමක් කොනක් නැතුව එක අකුසල කර්මයක් නිසා සමස්ත සත්ව ප්‍රජාවම එකට ගැට ගැහෙන්නට පුළුවන් එක කර්මයක් කළා. අකුසල කර්මයක්. හැබැයි කුසලයත් ඒ වගේම තමයි. යම් කිසි කෙනෙක් කුසලයක් කළාම ඒ කුසලයත් එක්කලා බැඳි බැඳි බැඳි බැඳි ක්‍රියාත්මක. දැන් අපි සරලව ගත්තොත් සීවලී හාමුදුරුව සසර ගමනේ දාන පාරමිතා පුරලා ඒ කුසල විපාකයෙන් උන්වහන්සේ ලාභී වුණා. එතකොට උන්වහන්සේ පෙර භවල දන් දෙන්නට හිතනකොට උන්වහන්සේට යහපත. ඒ දාණය ලබන පිරිසටත් යහපත. ඊට පස්සේ ඒ කර්මය විපාක දෙනකොට උන්වහන්සේටත් යහපතක්. උන්වහන්සේත් එක්ක ජීවත් වෙන අවශේෂ භික්ෂුන් වහන්සේටත් යහපතක්. ඒ ශාසනයටත් යහපතක්. ඊට පස්සේ පූජා කරන අය කුසල් කරගන්නවා. ඒගොල්ලන්ටත් යහපතක්. ඒ අයගේ කුසල විපාක දෙන මතු අනාගතේ තවත් අය ඒ අයට දේවල් පරිත්‍යාග කරනවා. ඒකත් යහපතක්. මේ විදිහට ඒ කර්මය ව්‍යාප්ත වෙනවා සමස්තයට. ඒ සම්මා සම්බුදු කෙනෙක් කියලා කියන්නේ ඒ විදිහට දීර්ඝ කාලයක් සසර ගමනේ ඒ ඒ කුසල බලය පුණ්‍ය ශක්තිය මතු කරලා මතු කරලා ඒ සමස්ත කුසල ජාලයෙන් මුළු මහත් විශ්වයේ අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන් එකට බන්ධනය කරගන්නවා එකට සම්බන්ධ. ඒ සම්බුද්ධ ශාසනයක් පවතින සමස්ත කාල පරිච්ඡේදය තුලම ඒ බෝසතාණන් වහන්සේ සසරේ රැස් කරා වූ ඒ කුසල කර්ම බලය විපාකත්වයට පැමිණෙනවා. ඒ විපාකත්වයට පැමිණෙන පැමිණෙන වාරයක් පාසා තව බොහෝ දෙනා කුසල් ජනිත එහෙමයි. ඉතින් මේ විදිහට මේ කර්මයේ ස්වභාවය තමයි කරන මොහොතේ සහ විපාක දෙන මොහොතේ කියන අවස්ථා දෙකේම Taman අනුන් සියල්ලක් සමග බද්ධ වෙනෝ. ඉතින් අකුසල කර්මය කරන මොහොතේ විපාක දෙන මොහොතේ Tamanටත් අනුන්ටත් අනර්ථය පිණිස පවතිනෝ. කුසලය කරන මොහොතේ විපාක දෙන මොහොතේ Tamanටත් අනුන්ටත් අර්ථය පිණිස පවතින. දැන් අරවින්ද මහත්මයා අහපු ප්‍රශ්නේ තමයි දැන් මුගලන් හාමුදුරුවන්ගේ කර්මය නිසා තමයි අර 500ක් දෙනා තලන්න ඉදිරිපත් වෙන්න. එහෙමයි. ඒතර විපාක දෙන්නේ උන්වහන්සේගේ කර්මය නම් අනිත් පිරිස මේකට වගකිව යුතුයද? එහෙමයි. ඒක නිකන් පොඩි අසාධාරණ ගතියක් වගේ අපිට බැලුව බැලමට පේනවා. ඉතින් අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ලෝක ධර්මතා ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ අසාධාරණව තමයි. ඒ කියන්නේ අපි සාධාරණයි කියන්නේ පොදුයි කියන එකනේ. ඒ කියන්නේ හැමෝටම එක විදිහකට. එහෙමයි. නෑ ලෝක ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ හැමෝටම එක විදිහට නෙමෙයි අසාධාරණයි. ඒ අසාධාරණව ක්‍රියාත්මක වුණාට එහි සාධාරණ එක්තරා න්‍යායකුත් තියෙනවා. එහෙමයි. සාධාරණ න්‍යාය තමයි හේතුඵල. හේතුන්ගෙන් ඵල හට ගන්නවා කියන එක විශ්ව සාධාරණ ධර්ම න්‍යායයි. එහෙමයි. හැබැයි මේ හේතුන්ගෙන් ඵල හටගන්නේ කවර ස්වභාවයෙන්ද කියන එක අවස්ථාවට කාරණයට පුද්ගලයාට අනන්‍යයි. එතකොට එතන අසාධාරණ විදිහට තමයි ඒක විපාක දෙන්නේ. එහි සාධාරණ බවක් නැහැ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් කොරෝනා වෛරසය ගත්තාම කොරෝනා වෛරසය මාරාන්තිකයි කියලා වෛද්‍යවරු කියනවා. එහෙමයි. එතන මාරාන්තික වුණාට කොරෝනා වෛරසය වැළඳුණු සියලුම දෙනා මරණයටපත් උන්නේ නැහැ. එහෙමයි. ඇයි ඒ? කොරෝනා වෛරසයේ සාධාරණ ගුණයක් තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ අසාධාරණ විදිහට. එතකොට සාධාරණ ගුණය තමයි නසන විනාශ කරන ගතිය. එහෙමයි. එතකොට ඒක ක්‍රියාත්මක වෙද්දී අසාධාරණ විදිහට ක්‍රියාත්මක වෙන්නේ මගේ ශරීරයට ශරීරගත වුණොත් කොරෝනා වෛරසය අරවින්ද මහත්මයාගේ ශරීරයට ශරීරගත වුණොත් එතකොට අපි දෙන්න තුල ප්‍රතික්‍රියා දක්වන්නට පුළුවන් වෙන්නේ අපේ ප්‍රතිශක්තියට අනුවයි. එහෙම. එතකොට මගේ ප්‍රතිශක්තිය වැඩි නම් ඒ ප්‍රතිශක්තියට පුළුවන්කම තියෙනවා අර වෛරසය මැඩපවත් මැඩපවත් විනාශ එතකොට අරවින්ද මහත්තයාගේ ප්‍රතිශක්තිය අඩු නම් වෛරසය ජය මගේ ප්‍රතිශක්තිය වැඩි නම් වෛරසය අභාවයට ගිහිල්ලා ප්‍රතිශක්තිය ජය ගන්නවා. එතකොට එහි සාධාරණ ගුණයක් තියෙනවා. අර විකෘති කරන විනාශ කරන ගතිය. හැබැයි සක්‍රිය වෙනකොට අසාධාරණ විදිහට අසාධාරණයි කියලා කියන්නේ අනන්‍යයි. ආවේනිකයි. තනින් තනට වෙනස් එක එක විදිහටයි ක්‍රියාත්මක. එතකොට මේ විශ්ව ධර්මයන්ගේ අපිට මෙන්න මේ පොදු ගති ලක්ෂණ අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන සාමාන්‍යයෙන් ප්‍රත්‍යඥ ලෝකයා මේ ධර්ම න්‍යායන් ගේ විපාකත්වයට එහෙම නැත්නම් සක්‍රිය වෙනකොට ඇති වෙන අසාධාරණ බව පිළිගන්න ලෑස්ති නැහැ. එහෙමයි. ඒ අය කල්පනා කරන්නේ හැමතැනම ඒවා සාධාරණ වෙන්න ඕන කියලා. ඉතින් සාධාරණ ගුණයක් ඒවාෙහි තියෙනවා, සාධාරණ න්‍යායක් තියෙනවා. හැබැයි සක්‍රිය වෙනකොට එතන තියෙන සාධකත් එක්කලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හරියට තේරුම් ගත්තනම් අපිට විතරයි මෙහෙම වෙන්නේ කියන වෙන්නේ කියන ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි දැන් හැමතිස්සෙම නිකන් දැන් මේ විශ්ව ධර්මයේ තුල අසරණකමට කිසිදු තැනක් නැහැ. එහෙමයි. අසරණකමට තනක් නැහැ. අහිංසක බවට තනක් තියෙනවා. අහිංසක බව කියලා කියන්නේ ගුණය. හිංසා නොකරන එක. අසරණ බව කියලා කියන්නේ දුර්වලකම. දුර්වලකමට මේ විශ්ව ධර්මය තුළ කිසිදු තැනක් නැහැ. දුර්වල බව හැම විටම ප්‍රබල ධර්මයේ විසින් යට කරනවා විනාශ. ඒ නිසා මිටිතනින් තමයි වතුර බහින්නේ අපේ කර පිටින් ඔක්කොම ඒවා මේ ධර්ම න්‍යාය මත වැඩකට ඇති කතා නෙමෙයි ඒක තමයි ධර්මතාවය. මිටිතනින් වතුර බහිනවා. එතකොට නැතු උස්තනකින් වතුර බහින්නේ නැහැ. උස්තනකින් වතුර බහින්න යම් බලයක් යදන්නවා. බලයක් නොයදන හැම මොහොතකම මිටිතනින් තමයි වතුර බහින්නේ. ඉතින් මිටිතනින් වතුර බහිනවා කියලා කෙඳිරි ගාලා හරියන්නේ නැහැ. ඒ මිටි බව උස් කරගන්නවා. එහෙමයි. ඒ නිසා මේ මේ විශ්ව ධර්ම න්‍යාය මත මම ඒක දන්නේ නැහැ. මට ඒක බැරි වුණා. මම දැනගත්තා නම් එහෙම කරන්නේ නැහැ. එතකොට මම අසරණයි. මට බැහැ. ඒ කතා එතරම් වැදගත් කාරණා නෙමෙයි. ඒ හැම මොහොතකම ප්‍රබල සාධකයේ විසින් මේ යටපත් වෙලා වෙනවා. එතකොට දැන් මම කියන්න ගියේ මොගලන් හාමුදුරුවෝ සතුව දැන් කර්ම වේගයක් තියෙනවා. එහෙමයි. දැන් මේ කර්ම වේගය විපාකත්වයට පැමිණෙන්නට ඕන. මේ ලෝකයේ කුසල් සහ අකුසල් කියන මේ දෙවර්ගයම විපාක දෙන මාධ්‍ය තුනක් තියෙනවා. කුසල් අකුසල් දෙකම විපාක දෙන්නේ මාධ්‍ය තුනක් කරහා. එහෙමයි. එකක් තමයි Tamange මනස. අනිත් එක තමයි අපේ කර්ම විපාක දෙන්නට ක්‍රියාත්මක කරන අනුන්ගේ මනස. ඊළඟට සබාධා. එතකොට ඔය ඔය මාධ්‍ය තුන හරහාම කෙනෙකුගේ කර්ම වේගය කුසල් හෝ අකුසල් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් Tamange මනසින් ක්‍රියාත්මක වෙනවා කියන එකේ තේරුම අපි හිතමු පෙර භවයක අපි ප්‍රාණඝාතයක් කරලා තියෙනවා. දැන් ඒ අකුසලය ඉස්මතු වෙලා එනවා. අපේ ජීවිතේ විනාශ කරන්නට දැන් ඒ කර්මය ක්‍රියාත්මක විය යුතුයි. එහෙමයි. එතකොට අපේ මනස දුර්වල නම් ඒ කර්මය අපේ මනසෙම මතුවේ. එහෙමයි. මතුවලා Tamanටම හිතෙනවා බෙල්ල වැල දා ගන්න ඕන, වස බොන්න ඕන, ගඟේ පනින්න ඕන, කෝච්චියට පනින්න ඕන මෙහෙම හිතෙනවා. හිතලා ඔහු හෝ ඇය විසින්ම ක්‍රියාත්මක වෙනවා. අර සසරේ කරගත් කර්ම ශක්තිය Tamanගේ මනසම මාධ්‍ය කොටගෙන ක්‍රියාත්මක. එහෙම. එතකොට තමයි අර ආත්මෝපක්‍රම වලින් අකාලේ මරණයට හේතු ඊළඟට දැන් ඒ පුද්ගලයා සියදි විනාසා ගන්නට පෙළඹෙන්නේ නැතිනම් නමුත් කර්මය තියෙනවා. කර්මය ප්‍රබල නම් එය විපාක දිය යුතුයම තැනට මෝරා එනවා නම් මම ඒකට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මගේ මනස ඒකට පෙළඹෙන්නේ නැත්නම් මම ඊට වඩා මනස ටිකක් ශක්තිමත් කරගන්න ඊට පස්සේ ඒ කර්මය අනිත් අයගේ මනස හරහා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා අනිත් අයට හිතෙනවා මට ගහන්න ඕන මරන්න ඕන වෙඩි තියන්න ඕන රස දෙන්න ඕන කියලා ඒ අයට හිතෙනවා දැන් මුගලන් හාමුදුරුවෝ සම්බන්ධව ක්‍රියාත්මකෙත් එහෙමද උන්වහන්සේ සතුවයි අකාලේ පිරිනුවම් පානට කර්මය තියෙන්නේ. හැබැයි අර හොරු සහ අර තීර්ථක හරහා තමයි ක්‍රියාත්මක දැන් මේක තමයි අපිට හිතෙන්නේ නිකන් අනුන්ගේ කර්මය අපි හරහා ක්‍රියාත්මක වෙනවනම් ඒක හරිම අසාධාරණයි නේද කියලා. එතන තියෙන කාරණේ තමයි අපි තේරුම් ගන්න ඕන අර අපි මුලිනුත් කිව්වේ දැන් වෛරස ලෝකේ තියෙන්න පුළුවන් ඒක අපිට නවත්තන්න බැරි වුණාට අපිට පුළුවන් ප්‍රතිශක්තිය හදා දැන් කොරෝනා වෛරසය ලෝකයෙන් අතුරුදහන් කරන්න මට බැරි වුණාට මා ළඟ ප්‍රතිශක්තිය හදාගත්තා නම් කොරෝනා වෛරසය මා විනාශ වෙන්නේ නැහැ. එතකොට කොරෝනා වෛරසය අපි නෙමෙයි හැදුවේ. ඒක වෙන කවුරුවත් හැදුවේ. ඒක අසාධාරණයි. අපටත් ඒක බලපාන එක. අපි අසරණයි. අපි අහිංසකයි. එහෙම කියලා හරියන්නේ ඒක සමස්ත සමාජය තුළ පරිසරය තුළ පැතිරෙනවා නම් අපි දක්ෂ වෙන්නට ඕන අපේ ප්‍රතිශක්තිය හදාගන්න. අපි ප්‍රතිශක්තිය හදාගන්න දක්ෂ උනේ නැත්නම් අර ප්‍රවාහයට අපි හසු එහෙම. අන්න ඒ වගේ වෙනත් කෙනෙකුන් වෙනත් එක්කෙනෙකුගේ නෙමෙයි මේ සමස්ත විශ්වයේ ඉන්න සියලු සත්වයින්ගේම කුසල අකුසල කර්ම වේගයන් ක්‍රියාත්මක වෙනකොට ඒ අයගේ අකුසල ප්‍රවාහයට මම නතු වෙනවද නැද්ද කියන එක පිළිබඳ පූර්ණ බලාධිකාරිය මා සතු එතකොට අනිත් අයගේ දුර්වල අකුසල කර්ම විපාක දෙන්න නිකන් මං අතකොලුවක් වෙනවද මම නිකන් පරණලාපතක් වගේ ඒ ප්‍රවාහයට ගහගෙන යනවද එහෙම නැත්නම් මම මාව රැක ගන්නවද කියන එක ඒක මා සතුකාරය දැන් දැන් මොගලන් හාමුදුරන්ගේ සිද්ධියම ගත්තාම දැන් ඒ හොරු ටික ඒ මහා අකුසල කර්මය කරගන්න පෙළඹුණේ ඇයි ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ මනුෂ්‍ය ධර්මයේහි මනුෂ්‍ය ප්‍රතිපදාවේ තමන්ව පිහිටවා තියාගන්නට සමත් නොවුණු නිසා. තොර ධම්මෝහවේ රක්කති ධම්මචාරය. ඒ අය ධර්මයේ පිහිටියා නම් අනුන්ගේ අකුසල කර්ම වලට අතපොවන්නේ නැතුව තමන් රැකෙනවා. එහෙම. එතකොට මිනිස්සෙයින් හැටියට තමන්ව ආරක්ෂා කරගන්නට ඒ අය සමත් නොවුණු නිසා තමයි අනුන්ගේ අකුසල කර්ම ඒ අය හරහා ක්‍රියාත්මක ඉතින් ඒකට කන්දන්න තමන්ව රැක ගන්න බැරි නම් තමන්ව පරිස්සම් කර ගන්න බැරි නම් තමන්ගේ ප්‍රතිශක්තිය හදා ගන්න බැරි නම් ඉතින් ඔය අහලෙන් පහලෙන් යන ඔක්කොම කුණු කාණු වලට ගහගන්න කරන්න දෙයක් නැහැ. එතකොට ඒත් ඒකෙන් රැකුණා නම් අන්න දැන් එතකොට පරෝපක්‍රමයක් එන්න විදිහකුත් නැහැ. එහෙම වුණා නම් සමහරට සබාධම තුලින් ඒක ක්‍රියාත්මක වෙන්න තිබුණා සමහර වෙලාවට. ඒ මිනිස්සු ඉදිරිපත් වුනේත් නැත්නම් මොගලන් හාමුදුරන්ගේ කර්මය ක්‍රියාත්මක විය යුතුම නම් සමහරට සබාධමත් එක්කලා යම්කිසි අනතුරක් උන්වහන්සේට වෙන්න තිබුණා. ඒක අපි දන්නේ නැහැ කොහොමද කියලා. නමුත් එහෙම වෙන්නට නැතුව අර පුද්ගල සමූහයක් මේකට ඉදිරිපත් වුනේ උන්වහන්සේගේ කර්මයේහි දෝෂය නිසාම නෙමේ ඒ දෝෂය ක්‍රියාත්මක වෙන්නට තමන්ව අතකොලුවක් බවට පත් කරගත්තේ තමන්ට තමන් රැක ගන්නට හයිය නැති. ඉතින් ඒ නිසා අපි මෙතනදී හිතට ගත යුතු ප්‍රධානම කාරණය තමයි අරවින්ද මහත්මයා අනුන්ට හිංසාවක් පීඩාවක් අනර්ථයක් කරන්න අපට හිතෙනකොට අපි සියදහස්වර සිතා බලන්නට ඕන ඒ මිනිස්සයාට අකාලේ මැරෙන්න ගුටි කන්න බැනුම් අහන්න තමන් සන්තක දේ අහිමි වෙන්නට කර්මයක් තියෙනවා දැන් මම නලියනවා ඒක ක්‍රියාවට නංවන්න එතකොට ඒ මිනිහා කර්මයෙන් නිදහස් වෙනවා. දැන් මොගලන් හාමුදුරු කර්මයෙන් නිදහස් වුණා. එහෙමයි. උන්වහන්සේට ඒක විපාක දුන්නා. අනිත් අය ඒ අනුන්ගේ කර්මෙන් Taman අලුත් කර්ම ගොන්නක් රැස් කරගෙන සසරේ විඳවනවා. එහෙමයි. ඉතින් අනුන්ගේ කර්ම ඒ අයට විඳ ගන්න ඉඩ හැරලා අපි අපිව රැක ගන්නවද? අනුන්ගේ කර්ම විපාක දෙන්නට අපි මාධ්‍යයක් බවට පත් වෙලා ඔවුන් කර්මයෙන් නිදහස් කරලා අපි එතන ඉඳලා කර්ම මුක්ති විඳිනවා. එතකොට මේක බුද්ධිමත්ව තීරණය කරන්නට ඕන. ඒක තීරණය කරන්න තරම් ශක්තිය ඇති ජන කොට්ටාසයක් තමයි මනුස්ස කියන්නේ. එහෙමයි. ඉතින් මනුස්සයාට මේක තේරුම් ගන්න පුළුවන් නම් ඒතනත්තා ප්‍රාණඝාතයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට තමන්ගේ කර්ම ලෙහා ගන්නට උත්සාහ කරනවා විනා අනුන්ගේ කර්ම කරගහ ගන්නට කීයට දුර්වල වෙන්නේ නැහැ. ඉතින් ඒ මට්ටමට තමන් රැක ගන්නට බැරි නම් කරන්න දෙයක් නැහැ. සමස්ත ප්‍රවාහයන්ගෙන්ම තමන් වෙනසෙන්නේ. ඒක තමයි මේ විශ්ව ධර්මයන්ගේ ස්වභාවය. බොහොමත්ම පිං අපේ ස්වාමීන් වහන්සේට ඉතාමත් වටිනා ආකාරයේ දහම් කාරණා ටිකක් අද අපේ ජීවිතයට එකතු කරලා දුන්නට නමුත් අපිට වෙන් වෙලා තියෙන කාල වේලාව මෙතනින් අවසන් වෙනවා අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපිට අපේ වැඩසටහන නතර කරන්නට සිදු වෙනවා. නමුත් පොරොන්දු වෙනවා නැවතත් ලබන සතියේ මේ වගේම හරවත් ධම්ම සාකච්ඡාවකින් ඔබගේ නිවසට ගොඩවදිනවයි කියලා. ඉතින් අපේ ස්වාමින්වහන්ස ඔබවහන්සේට ගොඩාක් පිං සිද්ධ වෙනවා. මේ කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ අපි ඔබවහන්සේට අනුමෝදන් කරනවා. ඔබවහන්සේ කරගෙන යන මේ ශාසනික සේවාව තව තවත් ශක්තිමත් ආකාරයෙන් සිද්ධ කරගෙන යන්නට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. අවසන ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධිනකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඒත් එක්කම සුපින්වතුනි සියස් අපේ සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය සහ අප කාර්ය මණ්ඩලය අපි මතක් කර යුතුමයි මොකද මේ වගේ ඊටමත් දෙවන්ත වැඩපිළිවෙලක පිටුපස යෝධ ශක්තිය ඔවුන් සියලු දෙනා. ඉතින් මේ දහම් සාකච්ඡා වැඩසටහනින් ජනිත වූ කුසල කර්මය අපි ඔවුන්ටත් අනුමෝදන් කරනවා. මෙවන් ශාසනික සේවාවන් තවදුරටත් ශක්තිමත් ආකාරයෙන් කරගෙන යන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. අවසන ඔවුන් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගනිත්වා කියලා. ඒත් එක්කම නිබඳව අපිත් එක්ක එකතු වෙන දායක කාරකාදී ඔබ සැම අපි ආදරයෙන් සිහිපත් කරනවා. මේ කුසල කර්ම බලය අනුමෝදන් කරනවා. ඔබ සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වේවා. අවසන ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවයම සාක්ෂාත් කරගනිත්වා කියලා. ඉතින් සුපින්නතුනේ අදට අපි ඔබගේ ආලින්දයෙන් සමුගෙන යනවා නැවතත් ලබන සතියේ සුපුරුදු වේලාවට සුපුරුදු වැඩසටහනින් වටිනා දහම් සාකච්ඡාවක් රැගෙන පැමිණීමේ බලාපොරොත්තු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි